යහපාලන වැඩසටහනෙන් පස්සේ අලුත් රටක් ඇති කරන්නට ඔබේ වරම ඉල්ලනවා. කෘෂිකාර්මයේ දියුණු කරන්නට ඕන යටිදල පහසුකම් සැලැස්මක් අනුව ලබා දෙනවා. ඒ හැම එකටම ආර්ථික මධ්‍යස්ථානයක් අපි ලබලා දෙනවා. ඒ පොකුරු ගම්මාන ගෙනියන්න දේශපාලනඥයෝ නැහැ. ගමේ පොදු සංවිධාන වලයි පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධානීන් එක්ක තමයි ඒක ඉදිරියට ගෙනියන්නේ කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. ඔබේ අනාගතය හදන්න, ඔබේ අනාගතය තහවුරු කරන්න. මාස 60න් අලුත් රටක් හදන්න. මට උදව් උපකාර කරන්න, ඒ බලය දෙන්න